ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථාන අධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද මිරහවත්තේ පඤ්ඤාසිරේ ස්වාමීන් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්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 කාමච්ඡන්ද නීවරණං ව්‍යාපාද නීවරණං උත්තේන මිද්ද නීවරණං උද්ධච්ච කුක්කුච්ච නීවරණං විචිකිච්ඡා නීවරණං තීති සත්‍යවන්ත කාරුණික පින්නතුනි පින්නතුනි මාත්‍රිකා කරන්නට යෙදුණු සූත්‍ර පාඨය පින්නතුනට හොඳට හුරු පුරුදුයි. මේ සඳහන් වන්නේ අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණය. මේ සූත්‍ර පාඨයෙන් කියුනේ නීවරණ ධර්ම පිළිබඳව. ඇත්තටම මේ ආලෝකයේ තියෙනවා නම් එතන අඳුර නැහැනේ. අඳුර තියෙනවා නම් එතන ආලෝකයකුත් නැහැ. අන්ධකාර ආලෝක දෙක ඕනොවුන්ට විරුද්ධයි. අන්න ඒ වගේ තමයි යම් කිසි තැනක මේ නීවරණ තියෙනවා නම් එතන නිවන නැහැ. යම් කිසි තැනක නිවන තියෙනවා නම් එතන නීවරණත් නැහැ. එහෙමනම් මේ නීවරණ ධර්ම පිළිබඳව අපි දැන ගැනීම හරියම වටිනවා. මොකද නීවරණ තියාගෙන සිතේ සංසිඳීමක්වත් සැනසෙල්ලක්වත් හදාගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අපි මුලින්ම තේරුම් ගමු මොකද්ද මේ නීවරණ කියලා කියන්නේ? ඥානාදී වශයෙන් උප්පජානක කුසල චිත්තං නිවාරෙන්ති නිසේදෙන්ති තථා තස්ස උපජිතුන්න දෙන්ති इति නීවරණානි. නීවරණ කියලා කියන්නේ පින්නතුනි වළක්වනවා කියන එකට. මොනවද වළක්වන්නේ? කුසල් සිත් ඇතිවෙන්න ඉඩ නොදී වළක්වන අකුසල ධර්ම වලට කියන නීවරණ කියලා. විශේෂයෙන්ම ධාන සිත් ඇතිවෙන්න ඉඩ නොදී වළක්වන අකුසල ධර්ම වලට තමයි නීවරණ නීවරණ කියලා කියන්නේ. එහෙමනම් මේ නීවරණ නාමෙන් වදාළ ඒ කාරණා පහ අපි දැන් තේරුම් ගමු. පළවෙනි නීවරණය තමයි කාමච්ඡන්ද නීවරණය. කාමය කියලා කියන්නේ ඉතින් කැමැත්ත නේද? ඡන්දය කියන්නේ ඒ කැමැත්ත. එහෙමනම් මේ කාමයට තියෙන දැඩි කැමැත්ත තමයි කාමච්ඡන්දය කියලා කියන්නේ. එතකොට පින්නතුනි මේ කාමයට සාමාන්‍යයෙන් පුතග්ජන සිත නිතරම බැඳිලායි පවතින්නේ. දැන් ඒකට කියනවා උපමාවක් අර පංචසු කාම ගුණේසු අදිමත්තරාග සංකාතෝ කාමෝ ඒව චන්දනත්තේන චන්දෝ ඡාති කාමත්තන්තෝ මේ කාමය කියලා කියන්නේ හරියට දැන් අපි උපමාවකින් ගත්තොත් අර ඉස්සර කාලේ මිනිස්සු වඳුර වගේ සත්තු අල්ල ගන්න ඕන වුණාම ඒ වඳුරා ගැවසෙන තැනට දාන ලහටුවක්. කියන්නේ ගම් වර්ගයක්. මේ ලහටුවට ආපු වඳුරා මේක කොහෙලා බෝලයක් වගේ කිසිම දැනීමක් නැහැ වඳුරට. වඳුරා මොකද කරන්නේ? එක අතකින් ගහනවා මේකට. ගහපුවාම එයාට ඇලෙනවා. ඊළඟට අනිත් අතින් ගහන එයාටත් ඇලෙනවා. ඊළඟට වම් කකුලෙන් ගහනවා ඒ කකුලත් ඇලෙනවා. දකුණු කකුලෙන් ගහනවා ඒ කකුලත් ඇලෙනවා. දැන් අතපය හතරම ඇලිලා. දැන් කරන්න තියෙන්නේ කිසි දෙයක් නෑ. ඉතින් මූණේ මුජහන මූණත් ඇලෙනවා. අන්න ඒ වගේ කියන බුදුරජාණන් වහන්සේ මේ පුතඥ සත්‍යය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පහට ඇලී ගැලී තමයි පවතින්නේ. මෙන්න මේකට තමයි කාමච්ඡන්දය කියලා කියන්නේ. පින්නතුනි මේ කාමය නිසා තමයි අපි හැමෝම මේ අනවරාග්‍ර ගමනේ ඉපදී ඉපදී මෙරි මෙරි මේ දීර්ඝ ගමනක් යන්නේ. සාමාන්‍යයෙන් අපිට නම් තේරෙන්නේ මේ කැමැත්ත කියන එක හරිම සුන්දර වචනයක් ඇටියට. නමුත් පින්නතුනි මේ කැමැත්ත තමයි මේ ලෝකයේ තියෙන අර්බුදකාරීම වචනය. සාමාන්‍යයෙන් බැලුවොත් දැන් මෙතනින් හැමදෙනාම මොන හරි දුක් පීඩාවලට මේ ජීවිතේ බාධින වෙලා තියෙනවා. හොඳට බලන්න මේ විඳපු සෑම වේදනාවකටම කැමැත්ත තමයි මුල් වෙලා තියෙන්නේ. කැමැත්ත නිසා තමයි අපි දුක් විඳින්නේ. හොඳට මතක තියාගන්න ප්‍රිය දේවල් නිසා කවදාවත් එහෙම සැනසෙල්ලක් ලැබෙන්නේ නැහැ. ප්‍රිය දේවල් නිසා පින්නතුනි ඇති වෙන්නේම ශෝකය. දවසක් අපේ බුදුරජාණන් වහන්සේ පින්ඩපාතේ වඩිනවා. එක බ්‍රාහ්මණෙක් මිත්‍යා දෘෂ්ටිකේ. එයා අඬ අඬ පාරේනවා. බුදුරජාණන් වහන්සේ හව මොකද මේ අඬන්නේ? කිව්වානේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ මට හිටිය එකම පුතයි. හරිම ප්‍රිය පුද්ගලෙක් මගේ පුතා හරිම හොඳ කෙනෙක්. නමුත් එයා කාලේ නැති වුණා. දැන් මගේ වැඩේ උදේ පාන්දර සොහනට යනවා. හවස වෙනකන් සොහනේ අඬ අඬ පුතත් එක්ක ගත කළා මම රැයට නිදාගන්න විතරයි ගෙදර එන්නේ. මේක තමයි මගේ දිනචරියාව. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා බමුණ ප්‍රිය දේවල් නිසා ශෝකේ හට ගන්නවා කිව්වා. මෙයා තද මිත්‍යා දෘෂ්ටිකයක් නිසා මෙයාට මේක තේරුනේ නැහැ. මෙයා කියනවා එහෙම කොහොමද? ප්‍රිය දේවල් නිසා කොහොමද ශෝකේ හටගන්නේ? ඒක වෙන්න බැරි දෙයක් නේ. දැන් එයාට වෙලා තියෙන්නේ ඒක නමුත් ඒකවත් තේරෙන්නේ අන්ධකාරේ හැටි. මෙයා කියනවා ප්‍රිය දේවල් නිසා ශෝකයක් හටගන්නේ නැහැ. ප්‍රිය දේවල් නිසා සතුටයි ඇති වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේට තේරුණා මේ මනුස්සයාට මේක තෝරලා දෙන්න බෑ. උන්වහන්සේ විහාරයට වැඩම කළා. මේ බමුණ දැන් පාරේ යනවා කිය කියා ආදි ශ්‍රමණ බව ජෞතමයන් වහන්සේ මගෙන් හොඳට අහගත්තා. බුදුරජාණන් වහන්සේ නිශ්ශබ්ද වැඩම කරපු නිසා මෙයා හිතුවා පෙරදිලයි වැඩම කළේ. දුන්න එහෙම වෙන්නේ නැහැ කියලා. මුළු සවැත් නුවරම මේ කතාව දැන් ලැබුගින්නක් වගේ පැතිරුණා. කොහොම හරි කොසල් මහරජම රජුරවන්ටත් රාජමාලිගයටත් මේ ආරංචිය ගියා. ඒ වෙලාවේ කොසල් මහරජුරෝ පින්නතුල දානවා ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් නෙවෙයි. හැබැයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ප්‍රසාදයක් තිබුණා. ධර්මය අවබෝධ කරගෙන හිටියේ නෑ. සෝතාපන්න වෙලාවක් හිටියේ නෑ. කොසල් රජුරු මොකද කරේ? මේක අහලා මල්ලිකා දේවියට කියන බලන්න මල්ලිකාවනි බුදුරජාණන් වහන්සේ අද මෙහෙම ප්‍රකාශයක් කරලා තියෙනවා. ප්‍රිය දේවල් නිසා ශෝකය හට ගන්නවා කියලා. ඒක කොහොමද වෙන්නේ? ඒ වෙලාවේ මල්ලිකා දේවිය මතක් කරනවා මහරජතුමනි බුදුරජාණන් වහන්සේ යමක් ප්‍රකාශ කරනවා නම් දේශනා කරනවා නම් ඒක හිමම තමයි. ඒ වෙලාවේ කොසල් රජුරන්ට කේන්තිත් යනවා. ඔයාට ඉතින් බුදුරජාණන් වහන්සේ කියන හැමදේම වුනේ එහෙම නෙවෙයි ටිකක් විමසලා තේරුම් ගන්න. ප්‍රිය දේවල් නිසා කොහොමද ශෝකේ හටගන්නේ කියලා අර්ජුනන ටිකක් තරහත් යනවා. ඒ වෙලාවේ මල්ලිකා දේවිය ඒ වෙලාවේ නිශ්ශබ්ද වෙලා පස්සේ රජුරුවන්ගෙන් අහනවා රජතුමනි ඔබතුමාට අපේ මේ දියණිය ප්‍රියයිද මොනවද මේ කියන්නේ මට පුදුම ප්‍රියයි මගේ දියණිය හොඳයි බැරි වෙලාවත් අපේ දියණිය අභාවයටපත් වුණොත් අයියෝ වගේ වචන කියන්නවත් එපා මට ඉඳලා වැඩක් නැහැ ඒ වෙලාවේ මල්ලිකා දේවිය කියන බලන්ද බුදුරජාණන් වහන්සේ වදාලා ප්‍රිය දේවල් නිසා ශෝකය හට ගන්නවා කියලා. ඒ වෙලාවේ රජුරවන්ට හොඳට ටිකක් දැනුණා. ඒ වෙලාවේ නැවතත් මල්ලිකා දේවිය අහනවා මහරජතුමනි ඔබතුමාට මාව ප්‍රියයිද? මොනවද මේ කියන්නේ? මල්ලිකාව නැතුව මට එක මොහොතක්වත් ඉන්න බෑ මට මේ ලෝකයේ තියෙන ප්‍රියමනාපම දේ තමයි මේ මල්ලිකා. හොඳයි මට මොනවා හරි වුණොත් මං අභාවයටපත් වුණොත් මම කලුරිය කළොත් රජතුමා කියනවා කට කට ඔය වගේ නරක කතා කියන්න එපා. එහෙම වුණොත් මගේ පපුව පැල්ල මැරේ. ඒ වෙලාවේ මල්ලිකා දේවිය කියන බලන්න මහරජතුමනි ප්‍රිය දේවල් නිසා ශෝකේ හට ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ මෙන්න මේ නිසා. ඒ වෙලාවේ කොසල් රජුරවන්ට මේක තේරුණා. ජේතවනාරාමයේ පැත්තට නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා নমස්කාර කරලා තියෙනවා. එහෙමනම් පින්නතුනේ මේ ලෝකයේ තියෙන අර්බුදකාරීම දේ තමයි මේ කැඩැත්ත. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාළ මේ කැමැත්ත හරියට මස් කට්ටක් වගේ. බල්ලෙකුට මස් කට්ටක් හම්බුනහම බල්ලා මේක ලෙව කනවා. ඒ වගේම බල්ලා මේක හපනවල බල්ලා මේක අතහරින්නේ නැහැ. අන්න ඒ වගේ තමයි පින්නතුනි අපි සාමාන්‍යයෙන් බල්ලෙකුට මස් කට්ටක් හම්බුනහම ඉතින් බල්ලා ඔක ලෙව කනවා ලෙව කනවා හපනවා ඉවරයක් නැහැ. හැබැයි මේකෙන් බල්ලට ලැබෙන දෙයක් නැහැ. නිකම්ම නිකම් ගල් කැටයක් ප්ලාස්ටික් කෑල්ලක් කපනවා වගේනේ. හැබැයි බල්ලා මේක අතහරින්නෙත් නෑ. පුතත්ජන සත්‍යයත් අන්න එහෙමයි. ලැබෙන දේකුත් නෑ නමුත් අතහරින්නෙත් නෑ. දැන් බලන්න සාමාන්‍ය අපි හිතමු තරුණ කාලේ නම් අපි හිතමු හරි කමන්නේ කියලා. අපි හිතමු කෙනෙක් හොඳටම වයෝවෘද්ධ වෙලා. දැන් ඇඳෙන් බහින්නවත් බෑ. ඇඳටම වෙලා ඉන්නේ. එයාට ලොකු වස්තුවක් තියෙනවා. එයාට විශාල ධනයක් තියෙනවා. එයා දන්නවා දැන් මට වැඩි කාලයක් ජීවත් වෙන්න බෑ. මට ආය කවදාවත් අඳින්න බැහැලා තනියෙන් නැගිටලා යන්න බෑ කියලා Tamanට හොඳට තේරෙනවා. හැබැයි පින්නතුනේ පුජ්‍යලයා කීයටවත් අනේ මට මේ සීට් වෙන සියලු ධනෙ මම අතහරිනවා මම දන් දෙනවා කියලා අතහරිනවාද? අතහරින්නේ නැහැ. ලැබෙන දේකුත් නැහැ. අතහරින්නෙත් නැහැ. අන්න බලන්න බුදුරජාණන් වහන්සේගේ උපමා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා හරියට මේ කැමැත්ත කියලා කියන්නේ සිහිනයක් වගේ. දැන් බලන්න අපි සිහින දැකලා තියෙනවනේ. සිහිනෙන් අපිට නටන්න පුළුවන්, ගයන්න පුළුවන්, වයන්න පුළුවන්. ඕනනම් සිහිනෙන් අපිට රජ වෙන්න බැරිද? පුළුවන්. සිහිනෙන් කවුරුත් රජ වෙලා නැද්ද? රජ වෙන්න පුළුවන්. හැබැයි ඇහැරිලා බලනකොට අර හිටපු විදිහම තමයි. අන්න ඒ වගේ එකක් තමයි මේ කැමැත්ත කියලා කියන්නේ. දැන් බලන්න මෙතන ඉන්න මේ හැම කෙනෙක්ම එක එක ආශාවන් ලැබපු අයනේ මේ ඉන්නේ නේද? ඒ ලැබපු කැමැත්ත නැත්නම් ඒ ආශාවන් දැන් සිහිනයක් වගේ නෙවෙයිද? ඊයේ ලැබපු ආශාව අද සිහිනයක්. ඊ අපි ආශාවෙන් කෑමක් කෑවනම් අර ඉවරයි නේද මේ වෙනකොට? එහෙමනම් පින්නතුනි බුදුරජාණන් වහන්සේ වදාරනවා මේක නිකන් කැනැත්ත කියලා කියන්නේ හරියට පිහිනයක් වගේ එකක්. එහෙමනම් මෙන්න මේ කාමච්ඡන්දය ඇති වෙන්න ප්‍රධානම හේතුව මොකක්ද? අරමුණක් හම්බුනා මේක සුබ වශයෙන් සලකනවා. රූපයක් දැක්කම ලස්සනයි මේක හොඳයි මේක මෙහෙමයි මේක මට ලැබෙනවා නම් හොඳයි ඔන්න අරමුණක් ආපුහම දැන් ඇහැට රූපයක් දැක්කහම ඒ රූපය සුභ වශයෙන් සලකනවා. සුභ වශයෙන් සලකනකොට මේ කාමච්ඡන්දය ඇති වෙනවා. උපන් කාමච්ඡන්දේ තවත් ගොඩාක් දියුණු වෙනවා. එහෙමනම් පින්නතුනි දැන් අපිට මේ වෙනස් වෙන රූප දැක්කහම අයෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරනකොට කාමය ඇති වෙනවා. ඊළඟට ශබ්දයක් අහනවා. ශාශෝ කඳ හරිම ලස්සනයි. මම ඒ සින්දුවට හරිය කැමතියි. ඉතින් ඒ පිළිබඳවම ඒ හඬ පිළිබඳව මේ අනිත් වෙලා යන හඬක්. ඒ පිළිබඳව අයෝනිසෝ මනසිකාරයෙන් අර ප්‍රිය හඬ පිළිබඳව හිතනවා මෙනෙහි කරනවා මෙන්න කාමය තියෙනවා. කැමැත්ත ඇති වෙනවා. ওই විදිහට පින්නතුනි සුවඳටත් එහෙමයි. රසයටත් එහෙමයි. පහසටත් එහෙමයි. එතකොට බලන්න මේ ඇස කන නාසය දිව ශරීරයේ කියන මෙන්න මේ පංච ඉන්ද්‍රයන්ගෙන් ලැබෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මෙන්න මේ අරමුණු සුභ වාසයෙන් සලකන සලකනකොට මොකද වෙන්නේ? කාමස්තන්දය ඇති වෙනවා. එහෙමනම් කාමස්තන්දය ප්‍රහාණය කරන්න තියෙන එකම බෙහෙත මොකද්ද? ඒ අරමුණු අසුභ වශයෙන් සලකන්නට ඕන. පින්නතුනේ අසුබ වශයෙන් සැලකීම තුළින් තමයි මේ කාමච්ඡන්දය ප්‍රහාණය කරන්න පුළුවන්. නත්යේ තාදි සම්මිත්තං යථා කාය ගතා සතිය කියලා ධර්මයේ සඳහන් වෙනවා. කාම ප්‍රහාණයට තියෙන හොඳම බෙහෙත තමයි අසුබය. කායගත සතිය. එහෙමනම් පින්නතුන්ලට දැන් කාම ඡන්දය පිළිබඳව යම්කිසි වැටහීමක් ඇති වුණා. ඊළඟට පින්නතුනි ව්‍යාපාදයෙන් බොහෝ දෙනෙකුට බහුලව තියෙන දෙයක් තමයි මේ ව්‍යාපාදේ තරහ. එහෙමනම් ව්‍යාපාදේ කියලා කියන්නේ මොකද්ද? ව්‍යාපාදේ කියලා කියන්නේ ව්‍යා ව්‍යාපද්ධති විනස්සති කියන තියෙන චිත්තා. කියන විග්‍රහය අනුව යමක් හේතු කරගෙන සිත විකෘතියට විනාශයට පත් වෙනවා නම් අන්න ඒකට කියන ව්‍යාපාදේ කියලා. ආහාරයක් පිළිනුනහම සාමාන්‍යයෙන් අපේ ගෙදරක ඉන්න බල්ලෙක්වත් කන්න කැමති නෑ නේද? අන්න ඒ වගේ තමයි මේ ක්‍රෝධයෙන් යුක්ත පුද්ගලයා කෙරෙහි කිසිම ස්වභාවයක් නැහැ. ප්‍රිය භාවයක් නැහැ. මූණ පුරාම ওই ගති ඇති කරන්නේ මොකක් නිසාද? මේ ව්‍යාපාදේ නිසා. දැන් බලන්න කෙනෙකුට ඇති වෙන මේ සිතුවිල්ල නිසා තරහව කියන්නේ සිතුවිල්ලක් නේ. බලන්න කෙනෙක් තරහෙන් ඉන්නකොට අපිට මූණෙන් හොයන්න පුළුවන් නේද? මම යා තරහෙන් ඉන්නේ කියලා අපිට දැනෙනවා. එහෙමනම් මේ තරහව කියන එක අද බොහෝ දෙනා සාමාන්‍ය පැෂන් එකක් හැටියට කියනවා. අනේ මට තියෙන ලොකුම ප්‍රශ්නේ මේ චූටි දෙයකට තරහ යන්නේ කෙන කියනවා. හැබැයි පින්නතුනේ මේක හරිය භයානක එකක්. මොකද මේ තරහව කියලා කියන්නේ මේක දිනු වෙලා ගියාම බුදුරජාණන් වහන්සේ වදාළ බල්ල ගතුම අකුසල ධර්ම පහම සිද්ධ වෙන්නේ මේ තරහෙන්. දැන් බලන්න අම්මා මරන්නේ තරහෙන්. තාත්තා මරන්නේ තරහෙන්. රහතන් වහන්සේ මරන්නේ තරහින්. බුදුරජාණන් වහන්සේගේ ලේසොලවන්නේ තරහින්. සංඝ බේදය කරන්නේ තරහින්. මොන පින්කම කළත් ඊළඟ ජීවිතයේ අපායේ වැටෙන එක වැටෙනවා මේ ආනන්තරිය පාප කර්ම එක්කලොත්. යජාසත් රජුන්ට උනේ කනේ කොච්චර පින්කම් කරත් තාත්තා මරපු නිසා ඊළඟ ජීවිතේ කෙලින්ම අපායේ. එහෙමනම් බලන්න මේ ආනන්තරීය පාප කර්ම පහම සිද්ධ වෙන්නේ මෙන්න මේ ව්‍යාපාදයේ නිසා. එහෙමනම් මේ ව්‍යාපාදයේ කියන එක අපි පාලනය කරගන්න මහන්සි ගන්න ඕන දෙයක්. ඉන්න තුනේ මේ ව්‍යාපාදය ස්තම්මේ තරහව අපිට ඇති වෙන ආකාර කීයක් තියෙනවා. තරහව අපට ඇති වෙන ආකාර දැන් මේගොල්ලෝ නම් හිතයි අපෝ ආකාර කියන්නේ ගියොත් කෙලවරක් නැහැ. කොච්චර දේවල් වලට අපට තරහ යනවද කියලා කියන්න පුළුවන්. නමුත් බලන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ලෝකේ ඕනම කෙනෙකුට තරහ යන්න තියෙන කාරණා 10යි. වෙන කාරණා නැහැ. ඕනනම් ඕන කෙනෙකුට දැන් විමසන්න පුළුවන් නෑ මෙහෙම එකක් තියෙනවනේ අර මේකක් තියෙනවනේ කියලා හිතන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ ත්‍ක්කෙටම දේශනා කරනවා ඕනම කෙනෙකුට තරහ යන්න තියෙන හේතු කීයද 10යි. පළවෙනි හේතු කාරණා තුන මොකද්ද? පළවෙනි කාරණා තුන තමයි අසවලා. යම් කිසි කෙනෙක් යම් කිසි කෙනෙක් මට අවඩක් කළේ කියලා අතීතෙන් හිතනවා. අපිට එහෙම කේන්ති යනවනේ. අහවල් එක්කෙනා මට අතීතය ගැන හිතලා මට මෙහෙම දෙයක් කළා කියලා අතීතෙන් හිතලා උන කේන්ති ගන්නවා. ඊළඟට වර්තමානයේ කරනවා නම් එයා මොන හරි දෙයක් මේ පුජ්‍යලයා මට මේ දැන් අවඩක් කරනවා කියලා කේන්ති ගන්නවා. ඊළඟට කේන්ති ගන්නවා මේ පුජ්‍යලයා අතීතෙත් කළා දැනුත් කරනවා වර්තම අනාගතෙත් මට ඒකාන්තයෙන් මෙයා කරදර කරනවා. ඔන්න කේන්ති ගන්න ක්‍රම තුනයි. අතීතෙන් වර්තමානෙන් අනාගතෙන් අසවලාමට අවදක් කළේය කරයි කරන්නේය සිටීමෙන් ක්‍රෝධය උපදින ක්‍රම තුනයි ඊළඟට පින්නතුනි තමන්ට නැතත් තමන්ගේ සමීපම කෙනෙකුට තමන්ගේ අම්මට තමන්ගේ තාත්තට සහෝදර සහෝදරියන්ට ස්වාමි පුරුෂයාට බිරිඳට දරුවන්ට තමන් ප්‍රිය කරන කෙනෙකුට ඒ විදිහටම අවඩක් කළේ කියලා අපි ඉතින් හිතනවා. අවඩක් කරයි කියලා වර්තමානයේ හිතනවා අවඩක් කරන්නේ කියලා අනාගතෙන් හිතනවා. එතකොට ක්‍රම කීයද? 6යි. ඊළඟට පින්නතින් ඔන්න අනිත් තුන තමන්ගේ හතුරෙකුට දැන් තමන් කැමති නැති කෙනෙකුට තමන් පොඩ්ඩක්වත් කැමති නැති කෙනෙකුට හිත වැඩක් කළේ කියලා අතීතින් මොන කේන්ති ගන්නවා. එහෙම කේන්ති යන්නේ නැද්ද අපිට? දැන් තමන්ගේ හතුරෙකුට කවුරු හරි කෙනෙක් උදව් කරනවා නම් කැමතිද අපි? කැමති නෑ. අතීතයෙන් කළා මොන කේන්ති ගන්නවා. කළා කළේ කියන. වර්තමානයේ තමන්ගේ හතුරෙකුට කවුරු හරි උදව් කරනකොට තමන් කැමතිද? කැමති නෑ. ඔන්න කේන්ති ගන්නවා. ඊළඟට අනාගතින් මෙයාට මගේ හතුරාට අනාගතෙත් තහවලා උදයි කරයි කියලා අනාගතින් කේන්ති ගන්නවා. එතකොට නවයයි. ඔය නවයට පින්න තුනේ අස්ථාන කෝපය එකතු කළාම 10ක් වෙනවා. අස්ථාන කෝපය කියන්නේ මොකක්ද? කෝප නොකළ යුතු දේවල් කෙරෙහි කිපෙනවා. ඒ කියන්නේ සමහර මිනිස්සු බලන්නේ වැස්ස එනකොට දිගටම වහිනකොට වැස්සත් එක කේන්ති ගන්නවා මේ හැම වෙලෙම චිරිචිරිය කියලා බයිනවා. අවු වෙනකොට අවු වෙනකොටත් එහෙමයි. අවුවටත් ඒත් කේන්ති ගන්නවා. මధుරයක් කනකොට ඒත් කේන්ති ගන්නවා. වැඩි ඕනේ නෑ පාරේ යනකොට අර තමන්ගේ කකුල ගලක හිට හැප්පුණොත් ඒ ගලක් කෙරෙහි කිපිලා විලගුම් ගහන මිනිස්සු ඉන්නවා. ඒ ගලට. එතකොට බලන්න මෙන්න මේකට කියන අස්ථාන කෝපය කියලා. එතකොට මෙන්න මේ ක්‍රම 10න් තමයි අපට කේන්ති යන්නේ. හැබැයි පින්නතුනි ක්‍රම 10ක් තිබ්බට අපි කේන්ති ගන්න සිත් තියෙන දෙකයි. දැන් පින්නතුල අහලා ඇති මේක ගැඹුරුයි කියලා හිතන්න එපා. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ සිත් 89ක් දේශනා කරලා තියෙනවා. අපිට පහළ වෙන 120ක් තියෙන සමහර විශේෂයෙන් අපි 89 හිතමු. මේ 89න් කේන්ති ගන්න සිත් තියෙන දෙකක්. ඒ සිත් දෙක තමයි දෝමනස සහගත පටිඝ සම්පයුත් අසංකාරික සිත. අනිත් සිත තමයි දෝමනස සහගත පටිඝ සම්පයුත් සසංකාරික සිත. ලොකු දෙයක් නෙවෙයි පින්නතුනට තේරෙන දෝමනස සහගත. සෝමනස්සයක් හිතේ නැත්නම් ඒක දෝමනස්ස. දෝමනස්සය කියලා කියන්නේ අපි දුකෙන් ඉන්න වෙලාවනේ නේද? පටික සම්පයුත්ත කියලා කියන්නේ ගැටෙන අරමුණක් හම්බෙන්න ඕන අපිට කේන්තියක්. මේ සාමාන්‍යයෙන් අපිට ඕන දේවල් ටික ඒ විදිහට වෙනවා නම් අපිට කේන්තියයිද? අපි හිතන අඳුම් පළඳුම් ටික ලැබෙනවා නම් අපි හිතන විදිහට අපිට ගමන් බිමන් යන්න මේ අවශ්‍ය අවශ්‍යතා ටික සැලසෙනවා නම් කෑම බීම ටික ලැබෙනවා නම් තමන් හිතන පතන විදිහට දෙමව්පිය වැඩ කරනවා නම් අපිට කේන්තියයිද? කේන්තියක් නැහැ. අපිට කේන්තියන්නේ ගැටෙන අරමුණක් හම්බෙන්න ඕනේ. ඒක තමයි පටික නිමිත්ත කියන්නේ. ඒක දෝමනස්කාගත පටික සම්පයුක්ත කියන්නේ ඒකයි. දැන් ගැටෙන අරමුණක් හම්බෙන්න ඕන. ගැටෙන අරමුණක් හම්බෙනකොට එකපාරම කේන්ති යනවා. කවුරු කේන්ති ගන්නන්න ඕනේ කේන්ති යනවා. අර බලන්න. ඕක තමයි පළවෙනි හිත. දෝමනස්කාගත පටික සම්පයුත්ත අසංකාරික සිත. දැන් අපි හිතමු දැන් මේ විහාරේ ඉඳලා මේගොල්ලෝ දැන් බණ ඉවර වෙලා එළියට යනවා. එළියට යනකොට ඔන්න ජීවිතේ දකින්නම අකමැති පුද්ගල ඉස්සරහට එනවා. ඒක මොකද වෙන්නේ? අන්න පටික අරමුණක් හම්බුණා. ඒතර දෝමනස්සය ආවා කෙලින්ම කේන්ති ගියා. ඒක පළවෙනි හිත. දෙවෙනි හිත ඒකමයි දෝමනස්ස සහගත පටික සම්පයුත්ත සසංකාරිකයි. කියන්නේ මේ විහාරයෙන් ඕගොල්ලෝ දැන් එළියට යනවා දෙවෙනි හිත. යනකොට දකින්න අකමැතිව පුජ්‍යල දකින්නවා. අන්න ගැටෙන අරමුණක් හම්බුණා. හැබැයි කේන්තියක් නැහැ. කේන්තියක් නැහැ කියලා කියන්නේ බිම් බලාගෙන ඒක වැඩි හිතන්නේ නැතුව යනවා. තමන්ගේ ළඟ ඉන්න යාළුවෙක් හරි කවුරු හරි කෙනෙක් කන්නහවලා එනවා. ඔහොම බිම් බලාගෙන යන්න එපා. එතකොට නිවටේක් කියලා හිතච්ච කේන්ති අවශ්‍යනවා. එහෙම වෙන්නේ නැද්ද අපට? එහෙම වෙනවා. ওই පොහොර දෙමිල්ලෙන් තමයි වැඩියෙන් කේන්ති යන්නේ. එතකොට බලන්න පින්නතුන ඕන දෙවෙනි සිත පහළ වෙනවා. ඔන්න ඔය සිද්දකින් තමයි අපි හැමෝම පින්නතුන කේන්ති ගන්න. ඊළඟට අපි ශෝක කරන්නේත් ওই සිද්දකින්. අපි අඬන්නේත් ওই සිද්දකින්. ඊළඟට පිළිකුල් කරන්නේත් ওই සිද්දකින්. දැන් බලන්න අපි අඬන්නේ ওই සිද්දකින් කියලා කියන්නේ අපි අඬන්නේ සාමාන්‍යයෙන් සතුටක් ඇති වුණාමද? එහෙනම් සතුටට සමහර අවස්ථාවල කඳුළු වෙන අවස්ථා තියෙනවා. ඒක ශාරීරික ස්වභාවයක්. නමුත් බොහෝ සෙයින් අපි අඬන්නේ අපි අකමැති දෙයක් වෙලා නම්. අපි අකමැති දෙයක් වෙලා නම් කියන්නේ අපි ප්‍රිය කරන කෙනෙක් මරණයට පස්සේ අපි අඬන්නේ නැද්ද? අඬනවා ගැටෙන අරමුණක් හම්බුණා. ඉතින් අපිට දැන් ගැටෙන්න කෙනෙක් නැහැ. දැන් මායත් එක්ක ගිහිල්ලා සටන් කරන්න බෑනේ. ඒ නිසා ඒ පුද්ගලයා මායя හම්බෙන්නේ නැති නිසා අපි මොකද කරන්නේ? ගැටෙන්න බැරි නිසා අඬනවා. හොඳම උදාහරණ දැන් මේ පන්සලට ඇවිල්ලා යනවා. එනකොට ඕගොල්ලෝගේ සෙරප්පු ගලවලාන පන්සලට එන්නේ. පන්සලට එනකොට ඇවිල්ලා තින් බණ අහලා යනකොට සෙරප්පු දෙක නැහැ. සෙරප්පු දෙක නැත්තම් මොකක්ද හිතෙන්නේ ඇති වෙන්නේ? ශෝකයක් ඇති වෙන අයියෝ මගේ අලුත්ම සෙරප්පු දෙක කියලා ශෝකයක් ඇති වෙනවා. අපි හිතමු ඒ තෙරපිටක යනකොටම හොරෙක් අරන් යනවා දකින්නවා. එතකොට මොකක්ද ඇති වෙන්නේ? එතකොට තරහක් ඇති වෙනවා. අර බලන්න පුජ්‍යලයා නැත්තම් ශෝකය එහෙනම් පුජ්‍යලයා දකින්න ඉන්නවනම් දේශය. එහෙනම් එකම සිත තමයි. එහෙමනම් පින්නසුනි මෙන්න මේ කියන පටිගය අපි පාලනය කරගන්න ඕන පාලනය කරගත්තේ නැත්නම් ඒක අපට මහා අවඩක් සිද්ධ වෙනවා. මොකද නිතර නිතර පුංචි දෙයකට කේන්ති ගන්න පුරුදු වෙච්ච කෙනාට හරිම අනතුරක් තියෙනවා. ඒ අනතුර තමයි අපි ඉතින් මොන දේ වුණත් අවුරුදු 100ක් හිටියත් පින්නතුන් ජීවත් වෙන්නේ හරියටම දවස් 30650යි. අවුරුදු 100ක් ඉන්නේ නැහැ නේ අපි කවුරුත්. එතකොට බලන්න දවස් 30000 ඉන්නේ ඉතින්. 30650යි ගණන් හදලා බලන්න. එතකොට බලන්න ඉතින් අපි මොනතරම් ප්‍රාර්ථනා බලාපොරොත්තු සැලසුම් තිබ්බට කිසි දෙයක් නෑ නේද? අවුරුදු දවස් සාමාන්‍ය දවස් 20000ක් 25000ක් තමයි උඩරිම. එහෙමනම් මේ කාලය තුළ අපි පුළුවන් තරම් ಗುಣධර්ම අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න ඕනේ. එතකොට පින්නතුනේ දැන් අපි හිතමු අපි කවදා හරි පරමාර්ථ වින්දොත් අපි හොඳටම වයෝ වෘත වෙනවා. වයෝවෘද්ධ වෙලා ඇඳකට වැටෙනවා. වැටිච්ච කාලයකට පින්නතුනේ දැන් හිත හදාගෙන නැත්තම් සුළු දෙයකට උනත් කේන්ති යන කෙනෙක් නම් ඔය වයෝවෘද්ධ වුණාම ඉතින් උපස්ථාන කරනකොට ඒක ඒක අඩුපාඩු සිද්ධ වෙනවා. ඒ අඩුපාඩු සිද්ධ වෙනකොට පොඩ්ඩ බැරි වෙනකොට කේන්ති යනවා නම් ඒ සිතකින් මරුණොත් කෙලින්ම අපායේ. ඒක වළක්වන්න බෑ. දැන් අපි හිතමු කෙනෙක් හිත හදාගෙන ඉන්නවා නම් ඉවසීම හොඳට පුරුදු කරලා තියෙනවා නම් ඒ වගේ වෙලාවට මෙහෙම තමයි සංස්කාරයන්ගේ හැටි. ඒක එච්චර හිතන්න දෙයක් නෑ මං දැන් වයෝවෘද්ධයි කියලා හිත හදාගන්න පුළුවන්. නමුත් කේන්තිය තියෙන කෙනාට කවදාවත් සනසිල්ලක් හදාගන්න බෑ. ඒ නිසා පින්නතුනේ මේක අපි හොඳට තේරුම් ගන්න ඕන. එහෙමනම් මේ කේන්තිය පාලනය කරගන්න තියෙන හොඳම බෙහෙත තමයි ඉවසීම. කන්ති බලං බලානිකං කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ලෝකයේ තියෙන ලොකුම බලෑනිය තමයි මොකද්ද? ඉවසීමේ බලෑනිය. සමහර විචරයක නිවට කමක් කියලා. නිවට කමක් නෙවෙයි. ඉවසන්න පුළුවන් නම් පින්නතුනි මොනවද කරන්න බැරි? බලන්න මේ බුද්ධ වචනේ කන්ති බලං බලානිකං කිව්වේ ලෝකයේ තියෙන ලොකුම බලයන්නේ. දැන් පෙන්ටගනේ කිව්වාම ඇමරිකාවේ ලෝකයේ ලොකුම ආරක්ෂක බලමුළුව නේද? එතෙන්ටත් ඉතින් ත්‍ස්තවාදී ප්‍රහාර එල්ල වුණා. බලන්න බුදුරජාණන් වහන්සේ වදාारणවා ඒ වගේ බලමුළු නෙවෙයි. ලෝකයේ තියෙන ලොකුම බලයණිය තමයි ඉවසීම. ඊළඟ කන්ති හියෝන විජ්ජති ඉවසීමට වැඩම් වැඩි තරම් අන් යහපතක් නැහැ. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට කෝටියක් සංවර සීලයේ දේශනා කරලා අන්තිමටම වදාරනවා මහණෙනි කන්ති පරමන් තපෝ ලෝකයේ තියෙන පරම සීලය තමයි මොකද්ද? ඉවසීම. එහෙමනම් මේ ඉවසීම පුරුදු කරගන්න ඕන. ඉවසීම කියන එක පින්නතුනේ අපට අත්‍යවශ්‍ය දෙයක්. මෛත්‍රිය ඉවසීම තුළින් අපිට මේ කේන්තිය, द्वේෂය, ව්‍යාපාදය, බද්ධ වෛරය ඒකාන්තයෙන් පාලනය කරගන්නට අවස්ථාවක් තියෙනවා. ඊළඟ නීවරණ දෙක තීන මිද්ද. තීන මිද්ද කියන්නේ මොකද්ද? තීන කියලා කියන්නේ තින් අලස කම්මැලි ස්වභාවය. සිතෙහි අලස බව තමයි තීන. නිද්ද කියලා කියන්නේ චෛතසිකයන්ගේ සිතුවිලි වල තියෙන අලස කම්මැලි කම. මේ අලස කම්මැලි කම කියන එක පින්නතුනේ නිවනට විතරක් නෙවෙයි. සාමාන්‍ය මේ ලෞකික දියුණුව පවා වළක්වන භයානක චෛතසික දෙකක් තමයි තීන විද්‍යාව. තීන විද්‍යාවේ තියෙන දෙක කෙනාගේ වැඩේ තමයි හැම වෙලේම වැඩ පහු කරනවා. ආ මේක හෙට කරනවා පාඩම් කරන ළමෙක් නම් අද දැන් මම මහන්සි වුණා. හෙට උදේ ඉඳලා පටන් ගන්නවා. ඉතින් හෙට උදේ ටෙක්චර් තමයි. එහෙම නෙවෙයි ඒ වෙලාවට තියෙන දේවල් ටික හරියට කරන්න පුළුවන් නම් එයාට ඒකාන්තයෙන් දිනුවක් තියෙනවා. එහෙමනම් මේ තීන විද්‍යාව පාලනය කරන්න තියෙන හොඳම දේ තමයි උත්තාන වීරිය. අර නැගී සිටි වීරිය කියලා කියන්නේ පස් කාලා හරියි තැනට එනවා කියන ශක්තිය. මේක මේ ඇඟේ පතේ හයිය නෙවෙයි. මේ චෛතසික ශක්තියක්, හිතේ ශක්තිය. මං කොහොම හරි අද මේ ටික කරනවා කියන වීරිය. බලන්න ඒ වීරිය නැත්තම් අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේට ඒ උත්තරීතර தත්ත්වයටපත් වෙන්න පුළුවන්. දා උන්වහන්සේ අර වජිරාසනේ වාඩි වුණේ මගේ මේ හැම වියලිලා ගියත් නහරවැල් වේලුණා මගේ ලේ චිඳිලා ගියත් මොනවා වුණත් මට මම මේ ලෞතුරා බුද්ධත්වය ලබා ගන්න නැතුව මේ ආසනින් නැගිටින්නේ නැහැ කියන වීරියෙන් උන්වහන්සේ වාඩි වුණේ. එහෙමනම් පින්නතුනි ඒ වීරිය අත්‍යවශ්‍යයි අපට. දැන් මේ වීරියේ අවස්ථා තුනක් තියෙන එක මම හිතනවා කාටත් වැදගත්. උත්තාන සම්පදා. නැත්නම් උත්තාන වීරිය. ඒතකොට පින්නතුනේ මේ වීරිය ආරම්භ ධාතු, පරක්කම ධාතු, නික්කම ධාතු කියලා අවස්ථා තුනක් තියෙනවා. ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු. ආරම්භ ධාතුව කියලා කියන්නේ වැඩ පටන් ගන්න තියෙන වීර්යය. ඕක අපේ ගොඩක් අයට තියෙනවා. මොකක් හරි පාඨමාලාවක් හදාහරනකොට බලන්නකො ළමයි දහස් ගාණක් යනවා. වැඩ පටන් ගන්නවා. හැම කෙනාම එහෙමයි ඔය වීර්යය තියෙනවා. හැබැයි ඒක පවත්තගෙන යන්න වීර්යය නෑ. හැමදාම පන්තියට යන්න වීර්යය නෑ. වැඩ පටන් ගන්නවා. ඊළඟට පින්නතුනේ පාඨමාලාව හමාර කරන වීර්යය. ඒකේ සහතික පත්‍රයක් තියෙනවා නම් ඒක ලබා ගන්න අන්තිම දක්වාම යන පුජ්‍යලිය හරියට. දැන් දහසක් දෙනා පන්තියක් පටන් ගත්තා නම් මම උදාහරණයක් කියන්නේ. අන්තිමට සහතික පත්‍රේ ලබා ගන්න පිණිසු දෙන්නයි තුන් දෙනයි. එහෙම නෙවෙයි අපිට වැඩ පටන් ගන්න වීරියක් තියෙන්න ඕනේ. ඒක පවත්කරන යන වීරියක් තියෙන්න ඕනේ. ඒකේ අවසානය දක්වාම යන වීරිය තියෙන්න ඕනේ. ඒ වීරිය නැත්නම් කෙනෙකුට නැගිටින්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් මේ තීන මිද්දේ කියන එක හරි බරපතල දෙයක්. සාමාන්‍ය මේ අයට විතරක් නෙවෙයි. මහා අභිඥාලාභී උත්තමයන්ට පවා සමහර අවස්ථාවල මේ තීන මිද්දේ කියන එක පින්නතුනි තිබිච්ච අවස්ථා තියෙනවා. ඒ කියන්නේ දැන් විශේෂයෙන්ම අපි ගත්තොත් මොගලන් මහරහතන් වහන්සේ. මොගලන් මහරහතන් වහන්සේ පැවිදි වෙලා සෝතාපන්න වෙලා තමයි පැවිදි වුනේ. බොහෝම වීරියෙන් භාවනා කළා දැන් භාවනා කරලා කරලා දැන් නිදිමත හැදිලා. තාම රහත් වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේ දැක්ක මොගලන් ස්වාමීන් වහන්සේ නිදි කිරා වැටෙනවා. උන්වහන්සේ දෙන්න ගිහිල්ලා මතක් කරා මොග්ගල්ලානේ නිදිමතයි නේද? එහෙමයි භාග්‍යතුන් වහන්සේ. එහෙමනම් ওই නිදිමත ආවට පස්සේ Taman හිත හිතා ඉන්න අරමුණෙන් අයින් වෙන්න. එතකොට නිදිමත අයින් වෙනවා. හැබැයි එහෙම අයින් වුනේ නැත්නම් වෙනත් Taman දන්න ධර්මයක් මෙනෙහි කරන්න කිව්වා. එතකොට නිදිමත නැති වෙලා යනවා. මේ ඔයගොල්ලන්ට උනත් Taman පාඩම් කර කර ඉන්නකොට ඒ ඒ අරමුණේ ඉන්නකොට නිදිමත එනවා නම් ඒකෙන් අයින් වෙලා වෙනත් දෙයක් හිතනවා. Taman දන්න දෙයක්, පාඩම් කරපු දෙයක් හිතනවා. ඒ වගේ මොගලන් මහරහතන් වහන්සේට වදාරනවා එහෙමනම් වෙනත් ධර්මයක් මෙනෙහි කරන්න. හොඳයි ඒ ධර්මයේ මෙනෙහි කරනකොට නිදිමත තියෙනවා නම් ධර්මයේ සත්‍යයනා කරන්න. බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර ලස්සනට කියලා දෙලා තියෙනවද? සජ්ජායනා කරන කොටත් වෙන්දි මත එනවා නම් වතුර ටිකක් අරගෙන අත් දෙක පිහද ගන්න. වතුර ටිකකින් ඒ පිහදැම්මත් නිදි මත එනවා නම් ආලෝක සංඥාව මෙනෙහි කරන්න. දැන් පින්නතුනි දැන් කරවලේ ඉන්නකොට කෙනෙකුට නිදි මත හැදෙනවා නම් භාවනා කරනකොට එයා එකපාරම සූර්යාලෝකයේ ෆ්ලෑෂ් ලයිට් එකක් වගේ එකක් මෙනෙහි කරොත් එහෙම අර නිදි මත නැති වෙලා යනවා. ආලෝක සංඥාව මෙනෙහි කරන කොටත් නිදිමත එනවා නම් වහාම නැගිටලා සක්මන් කරන්න. සක්මන් කරන කොටත් සමහරවිට හිටගෙනත් නිින්ද යන අවස්ථා තියෙනවා. සක්මන් කරන කොටත් නිින්ද යනවා නම් එහෙනම් බොහොම සිහියෙන් නුවණින් සිහිය සිංහසෙයාවෙන් ටික වේලාවක් සැතපෙන්න. මොකද ශරීරයට අවශ්‍ය වෙලාවක්. ඒකෝර බලන්න බුදුරජාණන් වහන්සේ මේ තීන මිද්දේ පාලනය කරගන්න අපිට උගන්වලා තියෙන විදිහ. එහෙමනම් පින්වත් හැමදෙනාම මේ නීවරණ කියන එක නිවනට විතරක් නෙවෙයි සෑම ලෞකික ලෝකෝත්තර කියන උභයාර්ථයේම අහලා දාන දේවල්. එහෙමනම් කාමයේ ඔළුවේ තියෙනවා නම් කෙනෙකුට වැඩ කරගන්න බෑනේ ද්වේෂය තියෙනවා නම් ඊළඟට තීන මිද්ද තියෙනවා නම් පාඩම් කරන්න බෑ. ඒ වගේම ඉගෙන ගන්න බෑ, ජීවන වෙන්න බෑ. ඊළඟට උද්දච්ච කුක්කුච්ච. ඊළඟ නීවරණම. උද්දච්චය කියලා කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් අපේ භාෂාවෙන් උද්දච්චය කියන්නේ මොකක්ද? හරි උද්දච්ච පුජ්‍යලෙක් කියන්නේ මාන්නෙන් ඉන්න කෙනෙකුට නේද? උද්දච්ච කියලා කියන්නේ. නමුත් මෙතන උද්දච්ච කියන්නේ ඒ වචෙන්ට නෙවෙයි. දැන් අපි සාමාන්‍ය කෙනෙක් එපා වුණාම අම්මෝ ඒ පුජ්‍යලෙ මට අරහං කියනවා. අරහං කියන්නේ මට එපා කියන එක. නමුත් පින්තුනේ ධර්මයේ අරහං කියලා කියන්නේ සුදුසුයි කියන එක. දැන් බුදුරජාණන් වහන්සේගේ පළවෙනි බුදු ගුණේ අරහන් නේද? සියලු පූජාවන් ලබන්න උන්වහන්සේ සුදුසුයි. රහසක් රහසින්වත් පවුන කළ නිසා උන්වහන්සේ අරහන්. කෙලෙස් බින්දුවක්වත් නැති නිසා උන්වහන්සේ අරහන්. ඒ වගේ දැන් මෙතන අපි සාමාන්‍ය මුද්දච්චයේ මුද්දච්ච පුජ්‍යලේ කියන්නේ මාන්නෙන් ඉන්න කෙනෙකුට. මෙතන උද්දච්චය කියලා කියන්නේ නොසන්සුන් කියන එක. නොසන්සුන්කම කියන එක පින්නතුන තිබුණොත් වැඩ කරගන්න අමාරුයි. එහෙමනම් නොසන්සුන්කම කියලා කියන්නේ නීවරණයක්. උද්දච්ච කුක්කුච්ච. කුක්කුච්ච කියලා කියන්නේ කුක්කුච්චය කියලා කියන්නේ පසුතැවිල්ල. ඒ කියන්නේ දැන් සමහර අය අනේ මට කුසල් කරගන්න බැරි වුණා කියලා පසුතැවෙනවා. අකුසල් සිද්ධ වුණා කියලා පසුතැවෙනවා. ওই දෙකම හොඳ නෑ. නොසන්සුන්කමත් හොඳ නෑ. පසුතැවිල්ලත් හොඳ නැහැ. දැන් බලන්න සමහරුන්ගේ ජීවිත ගත්තාම සම්පූර්ණයෙන්ම තියෙන පසුතැවිල්ල. අරක කරගන්න බැරුණා මේක කරගන්න බැරුණා දැන් වයසයි එහෙම හිතන්න අවශ්‍ය නැහැ. එහෙම හිතුවයි කියලා කුසල් වැඩි වෙන්නේ නැහැ. එහෙමනම් මේ මොහොතේම කරන්න තියෙන දේක් කරලා කුසල් කරගන්නව හැරෙන්න පසුතැවිල්ල නොසන්සුන්කම කියලා කියන්නේ ඇත්තටම දීවරණයක්. එහෙනම් අපි මේක හොඳට තේරුම් ගන්න ඕන ඊළඟ අවසාන නීවරණය තමයි විචිකිච්ඡා. විචිකිච්ඡා නීවරණය කියලා කියන්නේ සැකය. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි මහා සංඝයා කෙරෙහි ශික්ෂාව කෙරෙහි සමාධිය කෙරෙහි පටිච්චසමුප්පාදය කෙරෙහි මෙන්න මේවා කෙරෙහි තියෙන සැකේ තමයි අටතනෙහි තියෙන සැකේ තමයි විචිකිච්ඡාව කියලා කියන්නේ විචිකිච්ඡා කියලා කියන්නේ පිළියන්නේ නැහැ. සැකය ඇති වුණොත් පින්නතුනේ ආයෙ පිළියම් කරන්න අමාරුයි. එහෙමනම් මේ සැකේ ලෞකික ජීවිතයේදී උනත් සැක සංකා තියෙන කෙනාට කවදාවත් සතුටෙන් නම් ජීවත් වෙන්න බෑ. එහෙමනම් මේවා අපි අයින් කරගන්න ඕන. දැන් බලන්න දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට සංඝාරව කියලා බ්‍රාහ්මණෙක් එනවා. මේ බ්‍රාහ්මණය ඇවිල්ලා කියනවා අපි නිතර මන්ත්‍ර පාඩම් කරන අය, වේදේ පාඩම් කරන අය බ්‍රාහ්මණයෝ නිතර පාඩම් කරනවා. ඒගොල්ලෝ මන්ත්‍ර ආදී නොයෙක් දේවල් ශ්ලෝක නිතරම සාධායනා කරනවා. මෙයා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා භාගතුන් වහන්සේ හරි පුදුමයි. අපි මේ කාලයක් පාඩම් කරපු අමතකයිනේ. අමතක වෙලා යන එකට හේතුව මොකක්ද? බුදුරජාණන් වහන්සේ වදාළ බ්‍රාහ්මණය යම් කිසි කෙනෙකුගේ හිතේ මේ පංච නීවරණ වලින් හිත වැහිලා නම් ඒකාන්තේම පාඩම් කරපුවා අමතක වෙලා යනවා. يعني කාමය ඔළුවේ තියෙනවා නම් තරහව ඔළුවේ තියෙනවා නම් අලස කම්මැලිකම් තියෙනවා නම් නොසන්සුන්කම් පසුතැවිල්ල සැකේ තියෙනවා නම් සාඩම් කරපුවා නම් මතක තියෙන්නේ නැහැ. උන්වහන්සේ ලස්සන උපමාවක් වදාරනවා කාමච්ඡන්දයේ තියෙන පිරිසුදු වාදනයකින් මූණ බලපුවාම දැන් පින්නතුනේ වතුර පුරවලා අපිට මූණ පේනවන්නේ වාදනයකට වතුර පුරවලා අපි සාමාන්‍යයෙන් මූණ බැලුවොත් මූණ පේනවා අපිට. අපි මේ වාදනයට මොන හරි දානවා මොකක් හරි ඩයි එකක් රතු පාට, කළු පාට මොන හරි මූණ පේනවාද? පැහැදිලිකම අඩුයි. අන්න ඒ වගේ තමයි කාමච්ඡන්දේ හිතේ තියෙනකොට හරියට අර පාඩම් කරපුවා වැහිලා යනවා. ව්‍යාපාදේ. ව්‍යාපාදයක් එහෙමයි. දැන් අර වාදනයකට වතුර පුරවලා යටින් ගින්දර ගහනවා. ගින්දර ගහනකොට අරක ගොජ ගොජ ගාලා උතුරනවා. එතකොට ඒකට මූණ බැලුවොත් පේනවද? පේන්නේ තරහවෙන් ඉන්නකොට මොන පාඩම් කරපුවද නේද? ඒවා යට වෙනවා. ඊළඟට තීන මිද්දය. තීන මිද්දේ හරියට අර දියසෙවල බැඳුනා වගේ වතුරේ මූණ දැම්මට පේන්නේ නැහැ. අර බලන්න තීන මිද්දෙන් වැහුණට පස්සේ පාඩම් කරපුවා අමතක වෙලා යනවා. ඊළඟට උද්දච්ච කුක්කුච්චය. හරියට පින්නතන මහ මුහුදේ වතුර රැළ වගේ. එහෙම දැන් රැළට එහෙම ගහනකොට සාමාන්‍ය මූණක් පේනවලු. නෑ අන්න ඒ වගේ තමයි නොසන්සුන් කමයි පසුතැවිල්ලයි කියනකොට මොකොත් පාඩම් කරපුවා අමතක වෙනවා. ඊළඟට කරවල කාමරයක තියෙන වතුර බාධනයක් කියලා මූණ බැලුවට පේනවලු. නෑ විචිකිච්ඡාවෙන් සැකෙන් ඉන්න කෙනාට පාඩම් කරපුවා අමතක වෙලා යනවා. එහෙනම් පින්නතුනි පාඩම් කරපුවා ධාරණය වෙන්න නම් හොඳට කෙනෙක් ඉගෙන ගන්නවා නම් හොඳට භාෂා ඥානයක් ඇති කර ගන්නවා නම් ධර්මයේ පිළිබඳව පුළුල් අවබෝධයක් ඇති කරගන්න කෙනෙකුට විශාල බාධාවක් තමයි මේ පංච නීවරණ. ලෞකික දිනුවටත් ඒක විශාල බාධාවක්. ලෝකෝත්තර දිනුවටත් ඒක කාන්තෙන් බාධාවක්. ඉතින් මෙතන ඉන්න මේ තරුණ දුවලා, ඒ වගේම පුතාලා හැමෝම ලෞකික දිනුව අපේක්ෂා කරනවා නම් ඒ කාන්තෙන්ම මේ නීවරණ වලින් අයින් වෙන්න ඕන. නීවරණ කියලා කියන්නේ වළක්වනවා කියන එක. එහෙමනම් ලෞකික ලෝකෝත්තර කියන ඔබේ ආර්ථේම ගහිලා යනවා නීවරණ තියෙනවා. එහෙමනම් අපි මේ නීවරණ වලින් හැකි තාක් දුරට අයින් වුණොත් අපිට ලෞකික ලෝකෝත්තර කියන ඔබේ ආර්ථේම යහපත් කරගෙන අපේ ඉලක්කය ඒ සපුරා ගන්නට ඒකාන්තික ලොකු උපකාරයක් වෙනවා. ඉතින් භාවනාවෙන් සම්පූර්ණ කරන්නේ සමත භාවනාවෙන් මේ නීවරණ ධර්ම යටපත් කරන එක. මොකද නීවරණ යටපත් කරන්නේ නැතුව අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න බෑ. දැන් කාමය, දේශය ඔක්කොම ඉතේ තියාගෙන අරක අනිත්‍යයි මේක අනිත්‍යයි කියලා කටින් නම් කියයි. නමුත් අවබෝධයක් තියෙනවා. නෑ. දැන් ගොඩාක් අයට එහෙම නෙමෙයිද? දැන් කටේ නම් තියෙන අනේ අනිත්‍යං කියලා නේද? නමුත් පින්නතුනි කිසියම් ප්‍රායෝගිකව ජීවිතයට ගැලපිලා නැහැ. ඒකට හේතුව ඒ ඇත්තන්ගේ වරදක් නෙවෙයි මේ නීවරණ වලින් හිත වහගෙන ඉන්නේ. එහෙම හිත වහගෙන ඉන්න හිතකින් බොරුවට අපි මේ පංචස්කන්ධය ගැන කතා කරාට ඒවා අනිත්‍යයි දුකයි දුකයි කියන විතර කිව්වට අවබෝධයෙන් කියන දෙයක් නෙවෙයි. එහෙමනම් අපි මුලින් කරන්න ඕන මෙන්න මේ නීවරණ ධර්ම පාලනය කර ගන්න ඕනේ. නීවරණ ධර්ම පාලනය කරගෙන හිත ලස්සන පිරිසුදු හිතක් බවට පත් කරගෙන නෙළුම් මලක් වගේ හිතක් බවට පත් බවට පත් කරගෙන ඊළඟට ඒ හිතින් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය දැක්කොත් ඒකාන්තයෙන් ඒ කෙනාට හොඳටම අවබෝධය ඇති කරගන්න පුළුවන්. මොකද කුණු කන්දල් ගොඩේ පින්නතුනේ උත්තරීතර ධර්මයක් මෙනෙහි කරන්න බෑ. එහෙමනම් මුලින් තදංග වශයෙන් හරි తాවකාලිකව හරි ඒ කුණු ගොඩවල් අයින් කරලා ඉන්න ඕන. ඒ ක්ලේශ ධර්මයන් අයින් කරලා ඉන්න ඕන. එහෙම වුණොත් තමයි අපට යථාර්ථය දකින්න පුළුවන්නේ. එහෙමනම් පින්වත් හැම දිනාටම මේ යන ගමන මේ ධර්ම ගමන සාර්ථක කරගන්නට මේ දේශනාවත් යම් තරමකින් හරි උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු සාදු ආකාසත්තාච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති සාදු සාදු සාදු එම ධර්මානුශාසනාව කරත්වයේ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද මිරහවත්තේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ Thank you.